නඩුකාරවරු අධිචෝදන ඉදිරිපත් කරන නීතිඥවරු සහ විදේශීය පරීක්ෂකයෝ සහභාගී වෙන්න ඕනේ කියලා. දැන් ඒක පැහැදිලිව යෝජනාවක් තියෙනවා. ඒ යෝජනාව තමයි සම්මත වුනේ. ඒකත් දැන් සම්මත වුනේ ලංකාවේ නියෝජිතය දැන් නැගිටලා කියපු හන්ද අපි ඉල්ලා සිටිනවා ලංකා ආණ්ඩුව අනිත් රටවල් වලට මේකට සහයෝගය දෙන්න කියලා. නැත්තම් ඒක සහයෝගය ලැබෙන්නේ නැහැ. රේදා සතිවාරයේදී රුසියාව මේවට විරුද්ධව කතා කරා. පාකිස්තානය කිව්වා මේ මේක කෝරකකමක්. මේ යෝජනාව ගෙන මිනිස්සු ඒගොල්ලෝ කරලා තියෙන දේවල් බලනකොට මේක විශාල කෝරකකමක්. වියට්නාමය අපිට පක්ෂව කතා කරා. ඊයේ චීනය පැහැදිලිව කිව්වා මේ බාහිරින් එන මේ බලපෑම් වලට අපි විරුද්ධයි කියලා. ඉතින් අපිට පැහැදිලි පිරිසක් හිටියා අපේ පැත්තට. මෙතන වෙලා තියෙන්නේ විදේශිකයෝ ඇතුළත් කරගත්තු විශේෂ උසාව පිහිටවන්න පොරොන්දු වෙච්ච යෝජනාවට ලංකා ආණ්ඩුව සම්මාදන් වුණා විතර නෙමෙයි අපේ මිත්‍රයන්ගේ කටත් ඇහුවා.